අර යුද්ධ මොකක්ද කියලා දැනගන්න එතන බුදුහාමුදුරුවෝ නෑ. එතන බුදුහාමුදුරුවෝ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ ඒක දැනගන්න ඕනේ මේ ඒ ඒ පොච්චංග ධර්ම ඇති බව දැන ගැනීම වගේම නැති බව දැන ගැනීම පොච්චංග. සර්වඥාන් සම්පදාන උතුම්මන පොච්චංගේ විදිහට. මෙන්න මේ විදිහට සාක්ෂිය ධර්ම විද්‍යාවය. ඒක විද්‍යාත්මක පොච්චංගය යම් වෙලාවක අපි හිතමු මේ තුන පිළිගන්නවා කියලා. මෙන්න මේකට එල්ල වුණා. එල්ල වුණාට පස්සේ අරමුණට හරියට වදින වදින මෙනෙහි කිරීමක් පාස ඒ අරමුණ වාසිය දකිමි. අර වීර්යවන්ත හිත ඉදිරියට යන්න හදනකොට ඒ යෝගාවචරයට වැටෙන්නේ අකිර තීන කියන වෙදිලා අරමුණේ තමයි ලක්ෂයට වදින වෙලාවක හරයක් ආයමකට වෙන සතුටක්. විශේෂයෙන්ම හිතවල තියෙන ඉලක්ක නෙවෙයි නතරන අනිත් ඉලක්කයකට වෙදිලා වදින්න කියහම මුතුම සතුටක් ඇති වෙනවා. ආන්නේ වගේ තමයි මේ ටික එකලක්ෂණ කොටම මේ සතිය ධම්ම විදේ විදි වගේ පුදුමාකාර විදිහට මුළු ශරීරයටම නැත්නම් මුළු ශරීරෙම සම්බන්ධ කිලිපොලායන් සිද්ධ වෙනවා. ඒක යෝගාවචරණ හිතා ගන්නවා මේ මේ භාවනාවේ දෙයක්ද එහෙම නැත්නම් සතිය ගැදින්නත් මම බය වෙලාද සහලවනවද මොකද වෙන්නේ කියලා. නමුත් ඉන්නකම මම ඉන්න පටන් ගන්නවා. ඒ වෙන්නේ අර කියන මූලික চৈতසික ධර්ම තුල පෙරහැරීම. සතිය, සම විචය, වීර්ය. ඒ පෙරහැරීම වෙන එක පාට සමානවට හිසපොත්ත ගැතිලා යනවා. ආද ගැතිලා යනවා. ඒ වෙනස අරපයක් විශේෂ පටන් ගන්නවා. මේ වගේ විවිධ විකාර වෙන්න පටන් ගන්නවා. ඔහොත් හොඳක් කියනවා. ඒ විකාර වුණාට සතිය ගැටෙනවා. ආපෝදයක් මුදවල අරමුණ කීකරලා රෝමේ ඉතිහාසය තමයි මේ අරමුණ මුළු සංකල්ප වලින් ආව මේ කැරේ මුළු ඇඟම යනවා නරවනවා. නාමයේ තුලින් පාට විදුලි බලයක විදුලි පුටුවක ඉන්නවනම් මේ විදුලි ආවේ කියන තුනම කියන්නේ පටන් ගන්නවා. නමුත් මේ විදිහකට යෝගාවචරය ආ මේක හරියට කියවගන්න බැරි තත්ත්වයකට ඉන්න පුළුවන්. ඒ හරියට ඉල්ලද වැරදිලා කියන. ඒ වගේ දේවල් ඉස්සෙල්ලා ඉස්සර යනකොට කොහොමනේ එක්ක ඇත්ත එක අරිනවා. එහෙම නැත්නම් කල්පනා කරනවා මේ භාවනා වැරදිලාද කියලා. නමුත් මේ ප්‍රීති චෛතසිකේ ඉන්න පටන් අරගත්තාම ඔය විදිහට හරිත ප්‍රීති කුච්චිකා ප්‍රීති පක්ඛන්දර නීති වශයෙන් ඒ ගැස්සීම් ආපන චන්තර එන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී යෝගාවචරය මේක වෙන්න පුළුවන් දෙයක්. මේ වෙලාවේදී මට කියන්නේ අරමුණ ප්‍රකටව දැනුම් නැතුණා. අපි සති සමාධි දෙකේ පැවැත්ම කියනවනම් මේකම කරගෙන යන්න ඕනේ කියලා. ඇති වෙලා තියෙන වීර්යය ඇති වෙලා තියෙන ධම්ම විචේ ඉතිරම සසලී කරගෙන යන විශාල කතාවක් තියෙනවා. ඒවා දැකලා බලනවා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. ආ එතකොට අර මුදලකට ගන්නවා වගේ ඉන්නා වූ මේ ප්‍රීතිය මුළු ඇඟම මානසිකව බලන ගන්නවා විශ්වමුතුල දක්වාම කිරියරියක් ඉතිගෙන යනවා වගේ හොඳට නැගීගෙන යනවා ඒක. සමහර වෙලාවට තමන් කරන මූලික භාවනාවෙන් හිත සම්පූර්ණයෙන්ම කැඩෙනවා. ආරාමානි හටෙන්තර ධානයකට මුළු ඇඟම උද්වේග කරවෙන්න පටන් ගන්නවා ඒක ඉවර කිව්වම ආයෙ කීකමාන පාට වැඩෙනවා ආයෙ වෙලා මුළු ඇඟම හරියට පුතුලලා වතුර ගලන ලිඳක ආස්තක ඇතුළ පිට දෙමිලා තියෙනවා වගේ මේ ප්‍රීතිය මුළු ඇඟම දෙන්න පටන් ගන්නවා එතකොට යෝගාවචරම යෝධ බල යෝධ වීර්යය එන්න පටන් ගන්නවා ධර්මයේ වැඩ පිළිවෙලේ යම් ප්‍රමාණයකට ඉදිරියට යන්න හදන්නේ කියලා තියෙන ප්‍රීතිය අසහක්‍රියකින් යනවස්ථාවේදී යෝගාචරණව සතිය පිළිබඳව අලුත් අභියෝගයක් එනවා. මොකද යෝගාචරය ඇතුළත නතර වෙන අනුසුසුලක් වෙනවා. දැන් මේ දෙක්ලා යෝගාචරක භාවනා කරෙන්ට අනුසුසු කෙරුවේ බාහිරින් ආපු නිවස්ථාවක්. සාමාන්‍යයෙන් ව්‍යාපාර තීන මිත්‍ය උත්සච්ච බොකුච්ච කියන එක්කෝ හිතවිලි එහෙමත් සාස්වල තරහා කියන තම වේදනා නිසා තරහා කියන එක. මොකද දැන් ඉන්නේ මේ ප්‍රීතිය පාර වෙන්නා වූ උද්වේගී කරණාදී කියන කාවහම සමාජයට එතන රටවල. ඒක සම්මතනදී දේශනා කරන කියනවා ඒ එකතන අතර වෙන්නේ නැතුව ඇතුළත අතර වෙන්නේ නැතුව පිටතන අතර වෙන්නේ නැතුව මම මේක අවශ්‍ය කියලා. ඉතින් මේක කියන නාමචරන්නේ නැගිටලා ධර්මාරාධනෙන් නැගිටලා ගිහින් දෙදිනා ස්වාමීන් වහන්සේලා පරාණීතු ස්වාමීන් වහන්සේලා විදාල තේරිකාවක් කරා කියලා. මොකද මේ ඇතුළත නතර වෙන්නේ නැහැ පිටතට නතර වෙන්නේ නැහැ තෝ කියන ගමන. ඒ මහා කොච්චිතුරාන්තරන් ගියාට පස්සේ උන්වහන්සේ අර පෙර අවස්ථාවල් වාමි ඇයි මේක නවචනාවේ ආරම්භ නැති කියලා ඒක වටිනා මතුපල ස්වාමීන් වහන්සේ මතක් කර දෙනවා භාවනා කරගෙන යනකොට මුලින් මුලින් යෝගාවචර කියන්නේ මේ ජීවන බාධා වලින් ඈත් වෙන්නව නුරුස්නා ගතිය. යම් වෙලාවක නුරුස්නා ගතිය ඉක්මවන්න පුළුවන් තරම් සතිය එනේ කිරීම සූරණා. ඒ අසුව ඒ අනුව මතුවෙනව ආරමුණේම රස බැලීම. මාර්ගයේ ජීවන බාධා දුරු කරගන්න ධර්මතම අරමුණයි. අනේප කරගත්තා නම් ඒ යෝගාවචරට වීර්ය වැඩි වෙනවා. යොදන යොදන වීර්ය ප්‍රතිඵල ලැබෙනවා. එතකොට ප්‍රීතියක් පහළ එතකොට අර විචක්ක විචාර දෙක කියන අරමුණ හිත නැංගීමට ආරම්භ රස බැලීම ඉබේ හිත වෙනවා. එතකොට බොහෝමාරි ලාහකට ගෙම්බකට කරනවා වගේ ගන්න නැතික පැලකන ජීවිතය දැන් ඉව නෙවෙයි. මම මායකට මල්ලම ගන්නවා. අමුණනවනවා ආලේ මල මල ආකාරයක් වෙනවා. දිගින් දිගට යනකොට තමයි මේ ප්‍රීතිය පහළ වෙන්නේ. ආනේ ප්‍රීතිය පහළ වෙන වෙලාවේදී යෝගාවචරය ධර්මන ප්‍රීතිය පහළවමද යෝගමේ භාවනා දේවේ ලක්ෂයි කියලා ඒකේ නතර වුණොත් එතකොට යෝගාවචරය ඇතුළත නතර වීම නම් වූ ඕකේ භාවනාවේ වාතාවරණ සිද්ධ වෙනවා අර මතකයි මම දීලා ඒකට සුද්ධ කරන වෙලාවේදී ගුරුමෙදී ඒ දවස් එක ඇතුළත වෙච්ච හොඳම ආරහණ භාවනා ප්‍රතිමා පදනාවකට මුද්‍රාවෙන්නේ ඉඳ ගන්නකොට මම මේ ඉන්නේ නැහැ මාර බලයි කියලා ඉන්න පාඩු ගෙවෙන්නේ මෙනේ කරා. අර මේ දෙන්නේ නැදීමක් කරදීමක් විදිහට වැටුණා. හැකීම බලනකොට හැකීම මෙනේ කරා හැකීම මට නිකොලා හැදීමක් පැහැදිලිවීමක් විදිහට වැටුණා. කවදාවත් නැති විදිහට අරමුණේම හිත බැඳී හිටියා. ඒක මම දැනගත්තා මම ඉදිරියට යනකොට මට මුංචු මුංචු ආලෝකයක් හැරෙන සම්පූර්ණ ඒ ආලෝකයට මැදිනවා මෙච්චර වෙලායි කියලා කියලා මම ඉතින් කොහොමඩක්වත් ආයෝගේ මුල කියලා දැන්වත් අසුට වේද කියලා. පරිවර්තක කියන්නේ කිව්වා වැරදි නෑ කියන්නේ. මම ඉතින් අරෝල හිතුවා කියන දේ. ඉතම පරියන්ක මේ කිව්වේ. ඊට කියන්නේ ඒක ඇතුළත නැතවයි. ඊළඟට තවත් දෙයක් ඉස්සර කියපු පරිටි කාය අනාකරගන්න කියන්නේ. ඒ ඇතිවිච ආලෝකයවත් ඇතිවිච ප්‍රීතියවත් මෙදී වෙලා නැහැ. ඒක විනාඩි 15 10 ඉන්නකොට වෙන්නේ මොකක්ද අර සත්‍ය සමාධියත් ඒකම සම්පූර්ණයෙන්ම ගෙවින අපිනිකම විහිණියකට යකි ඒකයි ප්‍රීති සුඛ බව මේ භාවනාවේදී පහළ වෙනා වූ ප්‍රීති සුඛ බව මෙනෙහි කිරීමට නම් අර කලින් කියව සත්‍යමයි කලින් කියව සත්‍ය මෙනෙහි කිරීම අපි නාම රූපද අතට වෙන වාද පිට වෙනවා නැත්නම් මෙන්න මේ හැකියාව නැත්නම් ආයතන මම දබල නපුර දබල වායි. ඒකෙන් ඇතිවෙනා වූ මේ පහසු පීති සුඛ මෙනි කර ගන්න බැරි වුණොත් එතන නතර. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ වීර්ය චෛතසිකයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ යෝගාවචරය ආතර ප්‍රීතිය අලෙවිදේ යෝ මේ ප්‍රීතිය සමාජයත් එක්ක සමබර වුණොත් යෝගාවචර පුදුම විදිහේ මේ ප්‍රීති චෛතසිකේ පටන් ගන්නවා. ආනේ එනකොට ඒව මෙනෙහි කරගෙන තමන්ගේම ප්‍රතිඵල උනත් තමන්ට බාධා වෙන්නේ කියන බව ඇතුළත නැතපිට වෙන බව ආනික දරනවා කියනවා ඒ විදිහට මේ ඒ ජීවරණය සමුචාන්ද ධර්ම මතු මතදී නැවතනාක පරීක්ෂා වෙන තරක් ගන්න. එහෙම නැත්නම් මෙතෙක් කරමින් තිබුණු නීවරණ බාධා වෙනකොට පොච්චංගයන්ගෙන් ලැබෙන සුඛයම ප්‍රීතියම බාධා වෙන්නේ. එහෙම නොවිය පිටතර ගන්නකොට මේ ප්‍රීතිය මගේ හිත කොල්මත් කරවගත්තා. විනායන ගතියක් තියෙනවා. ආන්නේ විනායන ගතිය ඊනාමිද වෙනකොට බොහෝ දෙනෙක් ඇදී ආපු වෙනවා. සමත භාවනාවේදී මේ අවස්ථාවන් වෙන විදිහට අපි බලන්නේ. විපස්සනාවේදී මේ නාම ධර්ම වලින් රූප ධර්ම රූප ධර්ම වලින් දැන් මේ නාම ධර්ම මාත් වෙන පටන් ගන්නවා කියන හේන ප්‍රීති මෙනේ කරන්නේ. මේ ප්‍රීති පොළ උච්ච අවස්ථාව එනකොට මාත්‍රේ නැතුව ප්‍රමෝදයටපත් වෙන මෙනෙහි කරුවා තමයි මේ ප්‍රීතියන ජීවාය වෙන අවස්ථාව ප්‍රීතිය තුනී වෙන අවස්ථාව තමයි සුඛ සුඛිය සුඛිත භාවයේ ඉඳපත් ප්‍රීතිය කියන්නේ බොහොම සංසාර කාමරයිසිය ඒක මොනවා කියන්නේ මේ පුංචි ඔරුවක මොහොතක් ලකුණේ ඉන්නකොට වගේ වතුරුවක් එක්කුද යනවා. යනකොට පාස් වෙනවා මේ විදිහට උඩ පහම තමයි ගැටියක් තියෙන්නේ. ඒ වෙනතර රයිසයික පාරට හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනේ යනකොට වගේ. තමන්ගේ වැලක් වැලක් පාස ඒ සැපදහස් විදිහට පොළවයින ගැටියක් තියෙනවා. ෆ්‍රීජින් පොළයන ගැටියක්. සමුදිත වෙන ගැටියක් තියෙනවා. අන්න ඒකේ තරුණ අවස්ථාව උදේට ප්‍රකට වෙනවා. ගොරෝසු ප්‍රකට වෙනවා. මේ උදේ අපේ ඥානෙ මුල් වෙලාවේ. ඒ වෙලාවේදී ඒ ප්‍රීතිය පරියන්කේ නැගිට්ටත් අයරාන කරගන්න තියෙනවා. මොකද හොඳම වෙලේ නම් පරියන්කේ නැගිටින්න නැතුව මේ පුච්ච ප්‍රීතිය අවස්ථාව ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරමින් ඒක ගෙවි යන වෙලාව නම් ඒ සුඛය අසද්දය ආදී චෛතසික ධර්ම තමයි මොචංග ධර්ම වලට එහෙමම තපකෙදී ගන්න. ඒ වෙන විදිහට කියනවා ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරලා තමගේ මූල කර්මස්ථානයේ කියන මූල කර්මස්ථානයේ හිත පවත්වා ගන්න. එතකොට මූල කර්මස්ථානයේ අමතක කළ ප්‍රීතිය මුත්‍ය විදිහට ගියොත් හිත විහිදයක්. හිත නොවැයක් වෙනවා. තමයි ඒ වෙලාවේ හැබැයි වාසියක් තියෙනවා දුරදි කියන්නේ. දුරදි කියන්නේ නැවත කර්මොට ගියන දාන කරනවා යෝගාචර දන්නවා මේ ඇතුළතම පරිමක් වෙන්නේ කියලා එහෙනම් මනසම ආරමුණ දක්වන්න පුළුවන්. ඒකට විතරක් නෙවෙයි නැවතත් හත බල විතර මෙදී නොකර අරමුණේ හිත පවත්වාගෙන යනකොට අර උච්ච රැලි වෙනුවට බොහෝම සිව් සාසුඛිත භාව එවනම් සුඛය පහළ වෙන පටන් ගන්නවා. මේ සුඛය අර දිනාංශ සුඛය ඒකෙන් අසම්බරේ එවනම් හිත සම්පත්‍ය අසත්‍යයට පත්‍ච්ච වෙලාවදී තමයි මේ කාය සිත දෙකේම දුමාකාර සාමිතික භාවයක් හා සමබර භාවයක් කියන පටන් අරගන්නේ ඇත්තටම මේ පස්සද්ධි ඥානතිකයේ තමයි මේ සෝරසෝ කිරීම කරන්නේ. අපි වාක්‍යලාට භාවනාවෙන් බලාපොරොත්තු වෙන මේ චිත්ත සමනය ඒ වගේම කයියතාව අතම්බර භාවනික ඇතුණා වූ වෙනස්කම් සමනයකටපත් කිරීම. ඒක ඇති කරන්නේ පස්සද්ධි ඥානතිකයෙන් තමයි. ඒ නිසා මේ පස්සද්ධි ඥානතිකයේ ඉඳලා අර මුලින් කියන ඔක්කොම ජීවිතේ වචකලාම පෙළගයි. ඒ පාස්සාතියේ එන්ට ඉස්සරලා ඊට වඩා බොරෝසු ප්‍රීති වගේ දේවල් තේර වෙලාදී නතර වුණොත් ඒවයිදී රස වින්දනයට ඇලුනොත් පාස්සාතිය දක්වා ජීවන දරුවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ වෙලාවදී වම මෙනෙහි කරමින් ගියොත් හිත ඉතාමත්ම සාන්ත ප්‍රසාරණයක පාස්සාතිය යනක තැනකට එන පටන් ගන්නවා. එතනදී කිසි හැස්පීමක් අතහන්න ඉන්නේ ආයවත් එහෙම කරන්න ඉන්නේ පුදුම විදියට ඒක ආවට පස්සේ එහිම අය ගන්න ඉන්න ඉන්න තරමටම අර හොඳට පදම අරගෙන මොකක් කපුලක් වගේ හොඳටම බලන්න වෙන බලන්න හොඳට පැත්තක් වෙන බලන්නත් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒකේ මන්දි වහිනවා තමයි මදීරම වහින විදියට කාර්යයේ වහිනවත් මේ පාසක් කියන්නේ ඇතුළේ කරා ගන්න. ඉතින් මේ පාසක් තමයි සර්වඥාන්සේ ඔය කාශ්‍යප මහරහතන් වහන්සේලාට මොකද මහරහතන් වහන්සේලාට එහෙනම් සුද්ධ මහරහතන් වහන්සේ කියලා මතක් කරගන්නේ අස්සති නම්බොච්චං ගෝකෝමය අස්සතමය සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ විඥාය නිපානාය ධම්මස්සති කාශ්‍යපේ මේ අස්සතියි කිසිම අවිසින් මනාවට කියලා මනාවට භාවිත කරලා තිබහුලීකත කරලා මේ අස්සතියි කියන්නේ ඒ කාන්තිම නිබ්බිත ආර විරාගයේ නිරෝගයේ යොමු කරන්න ඕනේ. ඒක ඔබත් මේක වඩලා තියෙනවා. දැනට කායික වේදනා තිබුණාට දැනට චෛතසික දෝමනක තිබුණාට මේ සත්‍යදි චෛතසිකයේ සත්‍යදි මොච්ඡංගේ හිතේවලා. හිතේ දුොත් ඉබේම සෝචික ශක්තිය තියෙනවා. මේ පස්සාදියේ තියෙන්නේ මේ පැතරයි මේ පැතරයි දෙක අතර තියෙන අවස්ථාව. මේ පස්සාදිය පංච බාල පංච ධාරා මේ ඉන්ද්‍රිය ධර්ම වල පේනවා. එකම එක නරකයි පෙන්නන්නේ උන් අති කෝටි පාක්ෂික ධර්ම වල පොච්චන්නේ බව. එනිසා පොච්චංග පිළිත රෝගසෝ කිරීමේ පිළිතක් පාරකට කරනවා. ඒකට එන්නේ ඉස්සරලා පස්සජිතයිකේ ඉන්නේ ඊට ටිකක් පොරොසුනා වූ සුඛය. ඊටත් ඉස්සරලා ඊටතරා පොරොසුනා වූ ප්‍රීතිය. ඊටත් ඉස්සරලා කොටම පොරොසුනා වූ වීර්ය වගේ මට්ටම් තුන හතරක්. අවකරණය කරන්නේ පස්සත් කියන පදමේ නිසා යෝගාවචරය ඒ වෙලාවේදී අල්ලාහ් පස්සන වාහනයක් වගේ අවශ්‍ය කරන ගියරේ මාර්ග කරලා වාහනේ වේහක් වෙන්න වෙන විදිහට ඒවගේ මානසික වෙන්නත් විදිහට ඒක පාස් කරනවා කියන්නේ හොඳ නැත්නම් සෝබන වූ චෛත්‍යික ආශියක අවුල් වෙන්නේ නැතුව පස්සව ගන්න සිහිමීට ඉසිමින්ද සම්පත් කරගන්නවා ආනිව සම්පත් කරන බලන්න කියනවාට මේ පස්සදී ඇතුණාට පස්සේ ඒක තමයි සමාධි සම්පෝඥය ඇති කරගන්න ප්‍රාථමික කාරණාව. සමාධිය ඇති වුණොත් පමණයි නැත්නම් මේ පාස්සතිය දේරුව පමණයි යෝගාග්‍රහ ලෝකේ ඇත්ත ඇති හැටි දැකීම හිතේ. වීර්යය කරන වෙලාවේ යෝධා ප්‍රීතිය ඇතිවෙච්චා සුඛය කියන වෙලාවේදී යෝගාන්තර ඉන්නේ නිකන් ධර්මාරෝක. සමබර භාවයක සමතුලිත ජීවිතයක් වැඩ පිළිවෙල. ආනේ සමතුලිත භාවයේ කියන මැදට එන ගතිය ඇත්ත ඇතිය කියන දැකීම සිද්ධ වෙන්නේ මේ පස්සද්ධිය තුල. මේ පස්සද්ධිය තමයි මේ අසම්බරය සංසිඳීම කියලා එකට කියන්නේ සිංහලේ. සංසිඳීම තුළ පමණයි මේ සමාධි කායති කියන නැත්නම් සමාධි සම්පෝච්ඡංගේ වැඩේ. ඒ සමාධිය අපි කයිමුත් දැනගත්ත අනිදාය භාවනා, අනිදාය භාවනා වගේ සමතයෙන් ආව සමාධිය නම් එක්කම සමත සම්මුතිය අරමුණක් මත පුතාන සත්‍යමයි ජීවාගේ දේවල් වෙන දෙයක්. දැන් විපස්සනා යෝගාවස්ථාවේ තියෙන විශේෂය තමයි ආස්වාද ප්‍රසආස දෙන්නත් ආස්වාදය දැකීම ප්‍රසආසයෙන් වෙන්කොට බලන ගැතියි. ප්‍රසආස දැකීම නැත්නම් ඒකේ මුලමදාග වෙන්කොට බලන ගැතියි. ආන්නේ වීර කප කප කොට කොට බලනකොට ආස්වාදයේ මුලට වැඩි මැද වෙනස් මැදට වැඩි අග වෙනස් ආදී වශයෙන් මේ රූප ධර්ම වලින් හොඳට විස්තර හොඳට ඕන පෞද්ගලික ලක්ෂණ බලමින් බලමින් තමයි මේ පස්සක්තිය ඇති වෙන්නේ මේ සමාධිය ඇති වෙන්නේදී ඒක අර සමතේ පැත්ත පමණක් ගන්න සමතේ පැත්ත පමණක් කල්පනා කරන කෙනෙක් හීනෙවත් හිතන්නේ මෙච්චර මේක මේක වැඩ පිළිවෙලක සමාධිය ගන්න පුළුවන් මේ කියන. එතන ඉන්න නමුත් මේ සබෝධන ධර්මනික හරියට පෙළ ගහගෙන යනවනම් කොච්චර සීක්‍රෙන් වෙනස් වෙන අරමුණක් වුණත් නැත්නම් අරමුණේ රූප ධර්ම වෙන පටති ආපෝදීජෝ වායු කොච්චර වේගයෙන් වෙනස් වුණත් ඒකේ නාම ධර්ම වෙන පස්ස වේදනා සංඥා චේතනා මනිකා කියන ධර්ම කොච්චර වේගයෙන් වෙනස් වුණත් වෙනස් වෙන වෙනස් වෙන වේගය අනුව ඒ ඒ ධර්ම ඒ ඒ කටි ඒ ඒ ස්වභාවවලට මොන දෙමින් එතන එතන කරන සමාජයක් ඉතිහාසයෙන් පටන් ගන්නවා ඒක අනාක්ෂණික සමාධිය කියලා කියන්නේ. ආරවත් අත්‍යනික සමාධිය කියලා කියන්නේ. ඒ වගේ ලකුණු ඇත්තම අපි සත්‍ය ගැන කතා කරනවා ටික කතා කරනවා. මොකද මෙතෙන් යනකොට සමථ යෝගාවචරය සම්මුති ආරමුණක් මත නැත්නම් ආරම්භණය මත සමාධිය ඇති කරගන්න අතර විපස්සනා යෝගාවචරය සතුපන්නේ නම් වූ අත්දැකීම මත විඤ්ඤාණය මත ඇති කරගන්න සමාධිය නිසා සමත යෝගාවචරය සමත සමාධියේ නිමග්න වෙන අතර විපස්සනා යෝගාවචරය සමාධියෙන් පරිබාහිර වෙලා සමාධි උපකරණයක් විදිහට පාවිච්චි කරලා අරමුණේ යත්තා වූ සමයේ සමාධිය ඇති කරගන්න. සමාධිය නෙවෙයි සමාධිය ඇති කරගන්න හේතුව අරමුණ මේ සමාධිය තුලින්ම බලන්න කරවලා ගැනීම තමයි ඒ අරමුණේ යත්තා වූ සාව දුක්ඛතාව අනාත්මතාව දැක ගන්න පුළුවන්. ඒ නිසා මේකට කියනවා ඒ සාධන නිමිත්ත අභ්‍යන්තර නිමිත්ත කියන දෙකම සමානකීට බලක් කරනවා. අභ්‍යන්තර නිමිත්ත කියන්නේ සීයෙන් වෙනස් වෙන අරමුණක් මත. නැත්නම් අරමුණ අරමුණක් මත. එහෙම නැත්නම් විජු අත්දැකීමට ලක් කරගන්න කියන අරමුණක් මත ඇති වෙන මේ සමාධිය බුදුහාමුදුරුවෝ කවදාකවත් වෙනම කිසිම සාස්ත්‍රවලේ කියලා දුන්නේ නැහැ. ඇතු ඉතිීමේ ඒකාකාරී සමතරමණකින් ඇති වෙච්ච සමාධිය මතින් ඇති වෙනා වූ සමාධිය නැත්නම් මේ අර්පණාව එහෙම නැත්නම් මේ ධ්‍යානය ප්‍රඥාක්ෂය. එතන ඊළඟට ප්‍රතිගිරේ ප්‍රඥාන්තේ පමණයි. ඒක ඒක නිසා වචනාවේ ඒ තරම්ගේ අවඥා ඥානේ පාක්ෂාත් වෙන කලින් ඒ පාරක වශයෙන් හැරිතරන ආශිදාත උපාසක වශයෙන් හැරිතරන කාර්ය ආකාරාම උපකාරාම පුත්‍ර කියන ඒ සාස්ත්‍රු දෙනව සංගල කියන ඉන්ද්‍රියයන්ට පෙන්වලා දුන්නා මේ විදිහට අරූප ධ්‍යාන අත අරූප ධ්‍යාන අත දක්වා ගිහිලා මෙන්න මෙච්චර අක්කුරට යනවා සමර්ථව සංඥාව නැති නැත්නම් ඇත්තෙත් නැති නැත්තෙත් නැති මට්ටමට සම්පූර්ණම සියුම් කරනවා එළදෙන ඕන මනුෂ්‍ය ලෝකයට පුළුවන් කියලාම කියලා අනුපඥාන හත වූාට සර්වඥාන්සේ සර්වඥාන්ස කියන්නේ මේ වෙලාවේදී බෝධිසත්වයන් වහන්සේ සම්පූර්ණ ගුරුවරයා දෙන්න කිය වේගයෙන් මේ ආසමාන ජවයෙන් මේ ආසමාන ගුණාත්ම භාගයේ දෙන්න කියන්නේ. ඊයා කල්පනා කරන පටන් අරගත්ත පරිදි මේක ඇතුළත නතර වීම. සාහන්තුල ඇති වුණා වූ සමාධිය මත ගැලී ගැනීමක්. එතන ඉරවීමක් කියන්නේ. ඊට පස්සේ ගුරුවරය කතා කරනවා ඉතින් දැන් ඔබතුමායි මට හම්බෙච්ච ඉක්මනටම මේක අපි ඉගෙන ගන්න පාක්ෂාත් කරමු ඕය එනිසා මම 500ක් ඉන්නවා වෙනක ඔබ 250කට උපදේශ සුගරණ මේක මම 250ක් කියනවා අපි දෙනවා ස්ථාන ස්වර්ණිය සර්වචනාදී මහෝතනන් බලකා බොහෝම ස්තුතියි මට මේ ඉක්මනටම මේ රූප ධර්ම දක්වා බලනෝගේ පිළිබඳව නමුත් මම ඔබ වෙනදී හම්බෙලා නැහැ කිකුළු කරවේදී මම යන්නයි මේ කීයට ඇදී මගේ දේ හම්බෙලා නැහැ මේක නම් තාමත් යාගේ පරිේෂණ සූත්‍රයේ අවචනක පුදුමාකාර විදිහට මේ මේ අවස්ථාවට ලොකු අවධානයක් ඇති කරලා දීලා කියනවා මේ මුළු ආධ්‍යාත්මික ජීවිතේ මේ ඥාති පරිවර්තය අතහැරලා මේ වස්තු පරිවර්තය අතහැරලා මේ කීයට ආරම්භය ගත වෙලා ඔක්කොම මුලකට වෙලා ශූන්‍යකාරකට වෙලා මේ සමාධියකට ඇක්කෙන්නේ මේ මම ආවේ ඒ සමාධියක මෙච්චයි වෙන්න නෙවෙයි මං ආවේ. මට හොඳට තේරෙනවා මේක ඇතුළත නතර මේවා කියන එක හොඳට අත්හන්න දෙන්න තියෙනවා යාගේ පදින සූත්‍රයෙන් ආයේ ගුරුවරුන්ට සමුදිය එළියට පැස්සේ මේ සමාධියක කරන නතර වීම මනුෂ්‍ය පරිණාමය මනුෂ්‍ය මාර්ගක තියෙන ඉහළම කෙලවර දෙවි. මේ සංසාරේ මේ මරණයෙන් ජීවිතයට උපත් ඉරුපත් මාර්ගයෙන් සංසාරේ මරණේ කාන්තර අනිවාර්යම අමරණීයක් අත්දැකීමයි. අපි මැත්තේ ආන්නේ මෙවිදී එතනම ඒ අවර්ණියකට යනවා කියලා කියන නිසා තමයි උන්වහන්සේ ඒ ඇති වෙන සමත සමාධිය ඇති මේ සුඛය අසත්‍ය තුලින් ගන්න බලවලු ඇත්ත ඇති හැටි දැකීමේ ඥානය හැර අර සමත සමාධිය ස්වරූපේ නෑ නමුත් අද අභාග්‍යයකට වගේ බුද්ධ ආගමේ නැත්නම් ගැඹුරු භාවනා කරන කියන අනුරමයකට වැඩිය බුද්ධ ආගම කරන්නේ රූප සූකරණ. ඒ ආදි මගේ කියන සූත්‍රේ මුල් ටිකවත් කියවලා නැතිකම නිසා. ඒ නිසා බුද්ධ ආගමේ රූප සූකිරීම අනිකුත් ආගම් වලට වැඩිය හොඳ බවට කර්ම කතා එනකොට හරි සංවේගයක් ආවා. ඒකේ ධර්මයේ ඉහළම කෙලවර පිළිබඳව හිතන්නේ නැතුව මේ හොඳවල වැඩි දාන වැඩයි. ඒක පාවිච්චි කරන්න එක පැත්තකින් හොඳයි. මේ මොකක්ද කරන්න සෝචිමුනේ කොහොමද කරන්නේ. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ මේ පස්සද්ධිචෛත්‍යයෙන් පස්සේ පහළ වෙනව මේ සමාධිය ඊයේ ආදී උපේක්ෂාවට යොමු කරනවා අර ඒ සමාධි සුඛය චිත්ත ධර්ම සුඛය ඒවනම් විවේකයෙන් කරගන්නා උපේක්ෂි සුඛය ඇලිගෙඩි වාසිය භයානක රෝගයක් එක්ක කිසිම තාලයකට අපිට මේ කුඩු පේස් පාවිච්චි කරලා වචනාවේ පයින් පුළුවන්කමක් ඇත්තේ. ඒගොල්ලෝ සේදා කරලා යන්නේ මොකටද අපේකට. ඔයිට වැඩි භයානකයි මේ සමතේ කියන මොකද්ද භාවනා නැතින සතිය මොකද්ද කියලා දන්නේ නැතුව එතන ආවොත් අනන්ත අප්‍රමාණ කියලා කෝටි ගණන් ආවදතාව ප්‍රකරෝගිත තමයි පත්‍යම්මේ. කොච්චර භයානකද කියනවනේ ඊට වෙන කොච්චර බුදුරජාණන් වහන්සේලා පහළ වුණා අපි ඒක දකගන්න හම් වෙන්නේ ඕක නිකයි අශිල්තාවතය අශිල්තාන කුමාරගේ පාමුලේකට ඇලුයි එතුමාගේ ආරෝප ධ්‍යාන උපදලයි කිව්වේ එතුමා දකගත්ත ඒ ධ්‍යාන ශක්තිය මේ සිතිස්මා කුසලක්ෂණ වැඩිමේ ශක්තිය නිසා මේ ධර්මපැති අපේ රජපැති කවදා හරි මුතු වෙනවා ඒකට හරි හතුරක් ඇතුළම මගේ මේ අතට ඇවිල්ලා ඉන්නේ මුතු පැටි නමුත් කල්පනා කරලා මට දකින්න වෙන්නේ මොකද හේතුව මුතු වෙන්නේ ඉතලා තමන්ගේ පිළිම ආවරණ වෙනවා උපදීන අරූප ලෝකේ කවදාවත් මේ මනුස්ස ලෝක වෙන දෙයක් ගන්න බෑ කොච්චර විකල්පයක් කොච්චර ඇලීමක් කොච්චර කාරණේ කාරණා ශක්තියක් තියෙනවද කියනවා එච්චර දැනගත්ත කෙනාට ඒ විකල්පේ කරගන්න බෑ ඒ තරමට බැරිමක් කියලා තමයි කරගත්ත අරූපත් ධ්‍යානෙ පිළිබඳ ඒ නිසා මේ පස්සතිය ආවට ඒ වගේම සමාධිය ආවට යෝගාචර තේරුම් ගන්න ඕනේ උපේක්ෂාවට ලක් කරන හැර කවදාවත් ඒ සමාධිය ඇතිවෙනා වූ විවිධී හටගත්තා වූ ප්‍රීති සුඛය හතරවීමක් වෙන්නේ හතරවීමක් වුණොත් ඇත්ත ඇත්තට දැනගන්න බෑ ඒ නිසා එතනදී අනිවාර්යයෙන්ම සමත යෝගාචරයෙන් වෙනස් විපස්සනා යෝගාවචරයේ අත්දකින්න විශේෂත්වයක් තියෙනවා. මොකද ඔහුගේ සමාධිය වරින් වර 100 100ක්ම කැඩෙනවා ආයාමයෙන්. ආයෙ කියන සිද්ධියක් වෙනවා ආයෙ හරි. ඒ වෙලාවට වෙන්නේ සත්‍යය, ධම්ම විදය, වීර්ය, ඒ පීතිපත්ති සියලුම කැඩෙනවා. කැඩෙන අරමුණක් නැහැ සම්පූර්ණයෙන්ම කරකොල කරනවා ඒක. කරලමයි කරගෙන ආයෙ අරමුණ වෙනවා. සත්‍ය පහළ වෙනවා. ධම්ම විදය පහළ වෙනවා. ආයෙ ටික දුරක් යනවා. ආයෙ අරමුණට සුව ඉත කැඩියලා ඉකට එනවා. මේක මේ විදිහට ඒ අර විමුණි සූත්‍රයේ සර්වඥාන්සේ දේශනා කළා වගේ වරින් වර අනිදාය භාවනා අපරිදාය භාවනා වගේ අරමුණ දැකගෙන සමදේට හුරු ගතියක් හා අරමුණක් නොපෙන්න වීදී කියලා කියන තුල සමබර භාවයේ ප්‍රවේශීම කියන මේ දෙක තුල තමයි ඒ අතරම් භාගයක් වශයෙන් ආරම්භ වගේ කින්නර දාලා බලහන වතුර දාලා ආයෙ කින්නර දාලා බලහන ආයෙ වතුර දාලා කරනවා වගේ ඒ යෝගාවචරයට පුදුමාකාර පරාසයක් අත්දැකීම් පරාසයක් දැකලා පුළුවන් ඉතින් මම ඉතාම ජීව වේදනාවක් ප්‍රචාරය කියොත් ඇදින ඊපස්සේ යෝගාවචරය හරි බලාපොරොත්තු සුන් වෙච්ච අනේ මෙච්චර භාවනා කරලා මට මේක දරවන අවස්ථාවක් හරි කියලා දවස් ගණන් දැනෙනවා ඔය යමාකාරයේ යෝගාවචර පසුතාවකෝ ඒ තීව්‍ර වේදනාව ඉක්මවන පස්සේ ඒ තීව්‍ර වේදනාවට හා සාපේක්ෂව විසර විමුක්තිය විසර විවේකයක් විසර හිතේ ස්පාසාවක් ඉඩක් සාහසුගතය කරලා එදාට හිතලා දැනනා විදිහ නිවන් දක්වා විතර ආයනම් ඉතින් මේක නැත්නම් ඒක නැහැ මොකද අම්මා මොකවත් කාවුලක් කෑමක් කියලා අනේ අනිත් වගේ ඉල වාගේ ඉන්න බලකොට අරමුණටවත් හිත තියාගන්න බැහැ. මෙන්න මේ විදිහේ මේ දෙපැත්ත දැමීම තුලමයි අපේ මනමේ අපේ මනමේ ඉන්නේ. අපේ කියන බෑ ධර්ම පාලනය. ඒ නිසා මෙතනදී පුදුමාකාර විදිහට මේ අතුරුක ධර්මයන් දෙකේ උච්චාවච භාවයන් තුල පුදුම පාලනය ලැබීම. මොන පුදුම විදිහට පරික්ෂා කිරීමක් කරනවා. ඒක නිකන් කිසිම හිතක් පවක් නැති. කිසිම ආදරයක් නැතුව සම්පූර්ණ ඕනෙකිරීමක් කරන්න පටන් ගන්නවා. ඕකේ ඉති භාවයක් කුසල භාවයක්, පැවිදි භාවයක්, පැවිදි භාවයක් මොනවද යනවා. එතෙන් යෝගාවචරය පුදන්න බලන්නම යනවා. ඒක තාම කරගන්න තාම කරගන්න බැලගෙන ගන්න බැලගෙන කාමං කියන දෙන්නලාන්ති රජියොත් නම් මේක මොදේයක්. ඒව නැතුව මේ භාවනා කරන මේ අනුන් කරනවාට නම් එයාට අනුන් උගන්වන්න භාවනා කරන කක් කියන වැය හොඳ පාඩිය ඇයිද දවල් ඇයිද කියලා කියන්න බෑ. ඒ තරමට විපස්සනා කියලා කියන්නේ මේ වගේ දෙයක් කියලා. නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඔය ඔය සුකුමාර මුගුරු ධානයන කෙනෙක් නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපීත වීරවන්ත අසු 16ගේ ශක්තිය තියෙන එක කෙනෙක් වචන කතාන බුදුහාමුදුරුවෝ වචන 16ක් කතාන්නේ මේ ශක්තිය පුදුමාකාර වීර්යය කියලා මොකද කියන්නේ තේරෙන්නේ. කිසිම විදියකට විපස්සනා දැකීමත් ලාභයකට නම් අපේ සෑහෙන්න කියලා කරන්නේ. ඒ විදිහම කරන්නේ මොකද මේ සත්‍ය ජීවු ගමන් දුක දෙනවා මේ ජීවිත ජීවු ගමන් හොස්ම දෙනවා මේ අර සම්පූර්ණ මිත්‍ර කියලා රවන්න පොඩි කරපුවම සම්පූර්ණ මොකවල ජීවිතය මේ සීලම බලක් අපිට එකම වේදිකාවනේ තියෙන්නේ පඩවි ධාතුවේ තියෙනව තනගතිය සාධාරණවතිය මේ ශරීරයේ කියන පංචස්කන්ධ තුල වෙනස් දෙපාරයි. ඒකෙදී මෙලෙකතිය සහ ගොරෝසුගතිය වෙනස් වෙනවනේ. සූතුගතියයි සහැල්ලුගතියයි වෙනස් වෙනවනේ. කුලසුම් ගැතිය තියෙන ගැතිය නැගිටින ගැතිය පිළි කරන ගැතිය කම්පන ගැතිය දරන ගැතිය සේරම තැනදී එකම රේඛාවක් තියෙනවා මේ රේඛාවේ එක තැනක කුලසුම බැලන එක තැනක තියෙනවා යමක මහා ප්‍රාත්‍යාලේ වගේ සර්වඥාගේ යමක මහා ප්‍රාත්‍යාලේ වෙන්නේ එකම රෝපෝපේකින් ජලකඳක් සහ සීලකක් පිට වෙනවා මේ වගේ තමයි පොළොව උඩින් ආපත් වෙනවා වගේ දැල්මක් පත් වෙනවා වගේ දැරීමක් කියනවා. හරි ඒක පොළොවේ සීතුවක්. මේව වෙන්න පුළුවන් කියන තරමට මේ කලසුතු දෙක සම වෙන්න පටන් ගන්නවා. ඒ සම වෙන්න තමයි කල්ලාතුවර සතියේ සම විදියෙන් වීදියේ ආරාම වෙන්න නිසා මෙතෙන්දී යෝගාවචරය සීමුතියෙන් කල්පනා කරන ප්‍රේම දේ තමයි ධර්මාත්ම උග්‍ර පරීක්ෂණ වල කාය ලක්කරට කවදාම නොහිච්ච විදිහට ඔහුට දැනීමේ ශක්තිය පටන් ගන්නවා. හැබැයි ඒක කලින්ම සමාදන් වෙලා තියෙනවා. මේ යුක්තත්ව හරිද වැරදිද කියලා ඉස්සර ටිකක් එහෙමේ හිත විශේෂකයක් වෙනවා. පස්සේ තමයි තේරුම් ගත්තොත් මේ පංචස්කන්ධය තුළින්මයි මට මේක සාක්ෂාත් කරන්න වෙන්නේ. පුළුවන් වෙච්ච වෙලාවේ මම මේක කරගන්න ඕනේ කියලා. ඉනේන දේට අනුගත කරව පටන් අරගත්තොත් ඒ ඇතිවෙච්ච මේ සමාධිය තුළින් ඔබට සිද්ධ වෙනවා තේරුම් ගන්න වෙනවා උපේක්ෂාව පානමයි අවසාන ඵලය වෙන්නේ. මොකද උපේක්ෂාවත් අපට උපේක්ෂාවෙන් නුඹට උපේක්ෂාවෙන් ආයෙත් උපේක්ෂාවෙන් නුඹට උපේක්ෂාවෙන් ඒක ධම්ම විචය මම අපි පටන් ගන්න ධම්ම විචය පටන් ගන්න උපේක්ෂා සම්පෝඥාතිය දාපා සෑම සම්පෝඥාම විතර කරන සම්පෝඥාත දේශනා කරනවා ඒකේ සම්පෝඥාන ධර්ම ඇතුලේ ඇති බව දැන ගැනීම මෙන්ම ඇතුලේ සමස්ත නැති බව දැන ගැනීම ධම්ම සම්පෝඥාංගම ගුණයි නිසා තමන් විසින් ඕනම අකුසල කර්මයක් ඕනෙම ආරණ්‍යයක් කරගන්න මේ දැන් වෙන්න පුළුවන්. කිසිසේත් ඒක පිළිබඳ සාධි කරන්න. ඒ වගේම තම චිත්තක්ෂණයකින් මාර්ගඵල ලබන්න පුළුවන්. ආ මේ විදිහේ මේ දෙක අතර විශාල මාර්ගය. කිසිසේ යහකරවල මෙහකරවල එකට ගන්න වගේ ප්‍රප්පලෝගය කොළවයකට ගන්න වගේ තියෙන පරතරය ළඟ ළඟ පේන්න පටන් ගන්නවා. සත්‍ය සාත්‍ය අතර වෙනස සක්කුල කමත අසක්කුස කමයන් දෙලෙස යෝනිස මනසිකාරය සහ අයෝනිස මනසිකාරය දෙලෙස තමාරමකට පේන පටන් ගන්නවා. ඒකට නිරුක්තක කුඩ වර්තමානවල පරිච්ඡාවයි. නිරුක්ත කුඩ තමයි වතුර කියන උත් ඇරිලානේ. නිරුක්තේ එළරොත් අත්කමත සම්පූර්ණ ස්වාධීන වෙන්නේ නැති පොදුමයි සිද්ධයි කරලම හැදෙන්නේ. සපයි දුකයි තාමත් කරලා හැදෙන්නේ. මරණය යාළුමතේ තාමත් කරලා හැදෙන්නේ. නමුත් අපිට පුළුවන් වෙනවා සුලහා දාගන්න ශක්තිය. අනේ ශක්තිය මේ සංස්කාරවල තියෙන සාමය උපේක්ෂාව ඇතිය. ඉකින් ටික ඉකින් ටික එන්න අවදාපක් ඒ විඳින්න තියෙන ඒ උග්‍ර ආන්තික එහෙම නැත්නම් කාමසුඛී මාන යෝග සාර්ථක කියලා මත අනුකෙරේ. අන්තරේක මුක්ති නිකින් නැතුව දෙන්න බෑ. ඒක හැම පරියන්කේදීම අලුත් සාහිමුකයි. මොකද්ද මේ මොකද්ද මේ කියන තමයි අවසානයේදී ඒ මොච්ඡංග උපේක්ෂා මොච්ඡංග වශයෙන් ඇති වෙන උපේක්ෂාව ඇති වෙනකොට ඒ යෝගාචර ලෝකෙත් මේ කාමක වශයෙන් රූපදර්ශනය ඇති වුණා එහෙම නැත්නම් මුදතුෝම දකින්නකොට ක්ලාන්තයන විදිහේ භයානක නොමනාච නොබලිය යුතු දෙයක් ඒ දෙකම රූපව දැනගන්න. ඉතාමත් මිහිරි වූ අරකලු පක්ෂිනා සංගීතයට වුණ එන තමයි තාමත් දුක් වෙන අමීරි භාෂාවෙන් වෙන්න මේ දෙකම සාර්ථක බව දරගන්න. යෝගී විස්සා කාටුක අමීරි දුක් මේ දුක් කාඩක්පතුන ලෝකේ තාමකින මිහිරි සුවඳ වැටුණා කියන එක පොදු ගඳ බව දරගන්න. ඒ වගේ විස්සා රසවත් ඔය කියන බය උත්තරවගෙන තමන්ගේ පුතාලලා පුතාලේ මාස්ටිකක් ගන්න වෙච්චා පුත්‍රමාර්ගය ගන්නවත් ඒකම ආහාර බලය ගන්න. එනම් මේ කාය දෙන්න පුළුවන් ඉතාමත් ලැබෙච්චම සැක දුන්නත් මාන වේදනාව දුන්නත් එකම මේ කායින් ඇතිවෙච්ච පහක් පවදා ගන්න. ධර්ම වශයෙන් අපි වාග්ය උත්සාහ කරන්නේ අපි ධර්ම මේ ගැඹුරු ධර්ම කියලා මොන තරම් ලැබුණේ වදාගත්තා ඒක නීවරණයක් කරගත්තා ඒකම ධර්ම බව දැනගන්නකොට මේ උච්චාවච භාවනාව උච්චරම කැපවෙන්නේ කොයි වෙලාවෙත් මොකක් හරි රූපයක් දකින්න තමයි ඉන්නේ මොකක් හරි සත්‍යයක් අහමින් තමයි ඉන්නේ මොකක් හරි ගණක් රසක් පහසක් ලැබෙමින් තමයි ඉන්නේ උච්චාවස්ථාවට ගියාම මොකින් මේ දිනේ ආපරණ අnder බව වැඩි වෙන එකයි ඒ සාපේක්ෂව මත අභිෝග සහ කාමසු පරිමාන යෝග දෙක මැද අත්තාවුගේ මධ්‍යම ප්‍රතිපදා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දෙකේ සුබල දෙකින් බෙදෙන එක නෙවෙයි. ඒ වෙලාවට ආදාරණ එක. ඒ වෙලාවට යෝගාවචරය විසින් සම්ප්‍රදාන එක. ආනි ඒක කවදාවත් ඊගා චිත්තක්ෂයට වරුත් නෑ. සමන්ද නාගම් කියලා දෙන්න බෑ. ඒක ඉන්නේ මෙන්න මේ කියනවා වූ බොත්සංග උපේක්ෂාව ආරපසේ. ඒ මොකක්ද උපේක්ෂාවත් එන්නේ ඊට කලින් ධර්ම හයක් පෙළගැනිනවා. ආනේ විදිහට පෙළගැනුවට පස්සේ යෝගාවචරය කොච්චර ඇතිුණාද? ඇතිවීම කියන බලනකොට අන්තිම පාරිමය කටයුතු කරනවා. කොච්චර හොඳට අංශුණා නෑ එන කෙනෙක් ආයෙ කටයුතු කිරීමේ ශක්තිය ඇති කරගන්න. ඒ වගේම තමයි කොච්චර ඥානයේ තිබුණත් තමයි ඉදිරියේදී නොමනාවෙන් කපෙනවා මොලේ කියලා බේරෙනවා. එතන තමයි උතුරට ආයත තිබුණා නොකලවන දෙයක් අපිනෝද බලමිනියක් වගේ ඉඳලාකු හැදෙන්නේ. බේරෙනවා. උන ධර්ම රකින්න. ආගේ ධර්මවලට මේ යන්න නම් මේ යෝගාවචරය ඉත කලින් මේ ධර්ම ටික කරගත්තට පස්සේ මේ සාධනේ යම්තා ආගෙන අතර පහළ වුණා නම් ඒ සෑම කෙනාම එතනදී එතෙන්ද ගැලපෙන කලියුත් තමා විසින්ම සංස්ලේෂණය කරගෙන හැර බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කරන දෙයක් නැහැ. බුදුරජාණන් දෙසක් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. හරි මෙන්න මම මාර්ගය දක්වලා තියෙනවා. මේ මාර්ගය තමන් කිරීම තමයි අයිතියක්. ඒක තමයි කරන්නේ. දැන් සාමයේ වචාංග ධර්ම සම්පූර්ණ වුණාට පස්සේ පමණයි මේ යෝගාස්ත්‍රයට ඒ ධර්ම සුද්ධ කරන්නේ. එහෙනම් අන්ත දෙකට යන්නේ නැතුව නැත ඡාම බේරගන්න හැටි නැත්නම් මාධ්‍ය ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගන්න හැටි ඒකෙන් පටන් ගන්නවා. ඒක ඒ යෝගාවචර ආවිනික ක්‍රමය. අවුරු කෙරුවත් කොයි කොයි පැත්තෙන් ගියත් එකම ධර්ම රාශිය තමයි තියෙන්නේ. නමුත් අපිට තියෙන උපනිෂේ සම්පත්‍ය වෙනස්. අපේ කෙලෙස් අපේ පොරුතු පැති වෙනස්. ආනේ කැටි වලතාවෙන් තමයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට පෙරගැස්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා පොඥාන් වලදී කරන්නේ අන්තිමටම ඒ මේ කන්තෝන උගල කියලා කිව්වක් කතා කරන්න හදනවා. ඉතින් ඒකේ පියන්නේ බලන කරලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් කිසි ගානේ අකම් ගිහිල්ලා. බයිසු සෑම පැත්තක්ම අකම් කරලා සංජීවකාවට ගිහිල්ලා එයා අස්සම ධාතියෙද. දැන් ඉතින් මොසර කන්නේ නැති. එයා කහක් බලනවා කතා කරලා මොකද අර අපිට කරන්නේ වල කිව්ව ගිහිල්ලා නැති. ආන්නේ වගේ ඒ හතර වාගේ පටාන සුත්‍රාම් යනවා දීදී වෙනකොට ඒ යෝගාවචරයේ පුදුමාකාර ආරංචියක් හැම පැත්තෙම තනවාලීමක් කරලා තමයි ඒක යෝගාවචරය ඉඳපස්සේ ඒ පුළුවන් පුළුවන් සෑම තරකදීම මධ්‍යම ප්‍රතිපදාව හැර ආයත් මොනාවෙන් අන්තෝලනයක් අන්තෝලන කිය ඒ සංස්කාර උපේක්ෂාවෙන් ඒ අන්තවලදී චේතනා කරනවා අන්තවලදී තීන්දුව කරන්නේ. එයා දන්නවා මේ අන්ත කියලා කියන්නේ ඉතාමත් අනිශ්චිත දෙයක්. වඩාත්ම වැඩ ගන්න පුළුවන් කරලා ඒ අංග දෙක බැලුවේ තියෙනවා. ඉතින් එනකම් නරකන ප්‍රතිපදා කියන අපහන්නක ප්‍රතිපදා. අවිරුද්ධ ප්‍රතිපදා. මේක රෝස්සාන්නේම නෑ මේ කලබලකාරය. කලබලකාරය කියන්නේ වහාම තීන්දුව කරේ. නමුත් මේ වහාම කරන්නේ කවදාකවත් තීන්දුව කරන්නේ උදාහරණ මේ ලක්ෂ්‍යාන ඔය ඉවර නෑ. ඔය වගේ රැඳ ආයම් පහලව ගිහිල්ලා සීන වැල්ලා වැල්ලා තමයි අවසාන මේක. නැත්නම් අතර වෙන්නේ නතර වෙනකොට තීන්දුවක් ඕනේ නැහැ. වෙන දෙන්නේ ඒක තමයි උපේක්ෂා සම්බෝධියගේ යනකොට එහෙම නැත්නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ප්‍රශ්න විහාර සම්බෝධිය වලට යනකොට කම්මස්සේ කම්මදායසෝ කම්මයෝනි කම්මබන්දු කම්මවයිදනෝ යං කම්මං කරිස්සාමි තාසං දායාසෝ භවිස්සාමි කියන අදහසෙන් රැඳෙන්නේ. ඒ නිසා අපි කරන දේ පමණමයි අපි ජීවත් වෙන්නේ අපි කොච්චර දැනවත් අපිට ඕනේ මතේ අපි නැහැ. ඒ නිසා ඒක නගලන්නේ මොනවද අපි දන්නේ කියලා. ඒ ධර්මය නැති කෙනා ඒ ජීවිතේ ඉන්න තීන්දුව කරන්න ආද. ඔය වෙනස් කරන්න අපි වරම සංස්කාරය. ඒ සංස්කරණය නොකර යන්න ඇරියට පස්සේ දුර භාවනා කරන තේරෙන පටන් අර ගන්නවා සම්පණය ඇතුනේ වාහන සම්පණය පාදයට මෙයයි සම්පණය කියලා හිතේ සුරාක ඕනකමක් නැහැ මම කොහොම කරපු උපේක්ෂාවත් කියන්නේ කම්පණය හොඳට බලන්න බලහින්කොට අන්තිමට තමයි අර අන්තිම ප්‍රතිපදාවක් තමයි පිළිවෙලේ කොහොම වැඩෙන තවත් එක්කෙනෙක් තමයි කිච්චුරු පාදක ඉන්නවනම් තවත් කල්යාණ මිත්‍රෙක් පුදුමාකාර සාන්තියක් තියෙනවා. මොකද මේ අර තලස්සක් වලට දෙවිණියක් පරිච්ඡාම තෝරන වරහත්තු වෙන මේ ලෝකේ මොනවදියක් පිච්චාම ඒ වැල්ලට අහුවෙච්චාම වැල්ලට අහුවෙච්චාම කලේ අර අරදුවයි. උදේ උගත්තු. උදේ සම්පූර්ණයි. උදේ නිමිච්චැත්තු. ඇදීගෙන ඉඳලා තාගිරියක් කරේතෝ. ඇදිස්සාද දරගතයි කතා දුරට තාක්ෂණ කයින මනුස්සයෙක් පිස්සු කියලා කියනවා. මට කලබල වෙන්නේ නැති නිසා. නමුත් යෝගාවචර දැනගන්න ඕනේ අපි කොච්චර භාවනා කරත් ලෝකයා භාවනා කරන්නේ ලෝකයා ඉන්නේ පුරුදු චංචල කම්පන ගති බලමයි. ඒ නිසා මේ වෙලාවට අපන්නක ප්‍රතිපදා. නොඅබිරුද්ධ ප්‍රතිපදා. සාමීච ප්‍රතිපදාවටපත් වෙන තමන්ගේ සාමය එනකන් තමන්ගේ මේ ගුණ ධර්ම වේරගන්නවා කියන එක ජීවිතය විනාශ අපිට ලැබෙන වටිනා සංස්ථාවක් නැත්නම් සම්පත්තියක් ඒ නිසා ඇත්තටම මේ වචන වෙනම ගැන කතා කරලා විපස්සනා කතා කරලා අපිට මේ ධර්ම උපේණය කරන්න ඉච්චාම ආවුනේ අපි අපහසුලා කියන උපයාගත් ධර්මයේ ඉගෙන පවත්වන එකයි නැත්නම් උත්සාහ සම්පත්තියට වඩා අවශ්‍ය කරන ආරක්ෂා සම්පත්තිය ඊළඟට තේරුණා කරගෙන භාවනා කරන යෝගාවචරයන් අතර තියෙන සමගිය තමයි භාවනා ගතිය. ඒ උත්හාන සම්පත්තිය ඇති කරගත්තා වූ දේ ආරක්ෂාගෙන සමගිය කියලා. ඉතින් ඒකෙන් කොට ඒක කරන්න බෑ. එවනම් ඒක සම්පූර්ණ අරණිකට වෙනවලු අපෝලකට වෙනවා. නමුත් පිරිසක් එක භාවනා කරනකොට ඒ පිරිස අතර සමගිය කියනවා නම් තමක් සමාකාරණ සපෝසුකෝ කියන උපේක්ෂා දීලෝක ඊට ප්‍රස්තාවක් වෙනවා. ඒ වගේ මේ කාලේ සමේ ඉන්නේ තාමත් සංකප්පු කියන අදහසින් නැතනම් කලබල සාහන කොට ප්‍රසන්න කරගන්න පුළුවන් ශක්තියක් එනවා. එහෙම නැත්නම් මේ තාමත්ම කරන ගහන වාදී කරන මේ පද්ධතිය ඔල්ලනවා. ඉතින් නැගිලා පන්දිජීව සමාජයේ මෙහෙක ಜಾති පන්දිජීව සමාජයේ එහෙ මෙහෙක ඕනම සමිතියක සමාජයක ඕනම අතිපන්දිජීව අනිත් මොනවා හරි කරන්නේ. අර කියන්නේ කියන්නේ නැති විස්තර කරන්නේ. එතන මේ උපේක්ෂාරාමයන් කියන යෝගාවචනයේ පසුබිම මාර්ගය බලනකොට පේනවා ඒ සෑම ඉමේ කිරීම කිම චේතනා පහළනවලට සංසාරන අවකාශය. එතන ආරක්ෂය. ඒ කවු කිවේ නම් ඉන්නේ පායි. ඒ හොඳම වැඩේ තමයි සාමත උපේක්ෂාවයි. ඒ දුකසයිතු වැඩගත් කුසලයට කල්පනාව කරන්නේ අවස්ථාව දීලා අපි නොයැලී. එදි මරණය නොකර වෙන්න ඇරියට පස්සේ වෙන්න තේ තමයි සිද්ධ වෙන්නේ කරපු දේවල් නෑ චේතනා නෑ එතකොට අපිට මේකෙදී නිින්ද යනවා සාධනකට දිරවනවා අදීනේ සබ පහස්පත් වෙනපත් වෙන පුළුවන් ඉතින් ඒක ආවෝමික මට්ටමේ හිතුවේ දෙයක් නමුත් මේ ජීවහාරමත්‍ය සාපේක්ෂ කටයුතු කරනකොට හැම කෙනාම කාණින්නෝනේ මේ වගේ කටයුතු කරනකොට ඉතාමත් සම්පත් හොඳම තාක්ෂණිකයාගේ තීන්දුව එනකන් අනික ඔය අදහස් ඉදිරිපත් කරන්න කමක් නැහැ. නමුත් කලබල කරන්න අවශ්‍ය වෙලාවෙදී කොට අවශ්‍ය කිතු ගැනීම. ඒ නිසා මේ උච්චාරණය සතරක් කියන කතා කරනකොට අපි කරුණාවෙන් මේ මෛත්‍රී වැඩි මෛත්‍රී ක්‍රියාත්මක කරන්නේ. ඔය කරුණාවෙන් අපි උදව් කරේ මුදිතාව කියන ඉච්ඡාව ක්‍රියාත්මක කරන්නේ නැහැ. හොඳ දැකලා සතුට වෙන්න. උපේක්ෂාව කියන්නේ සම්පූර්ණ නිවිචනය. අපන්නට වැඩ. ඒ උපේක්ෂාව සමත උපේක්ෂා. ඊට වඩා බොහෝමත් සක්‍රියයි. ඉතාමත්ම ක්‍රමවලට විතර කර දෙන ගුණ බොහෝම විචිත්‍රයි. මේ විපස්සනාමින් උපේක්ෂා. එන්නේ මේ දෙක තුලින් තමයි උපේක්ෂා තුලින් පමණමයි මේ මාර්ගය ප්‍රතිපදාවට යනකොට. එනිසා යෝගාවස්ථේ කල්පනා කරනකොට භාවනා කරනවා කියන එක භාවනා කර ප්‍රතිඵල ලබනවා කියන එක නෙවෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ ලැබුවා වූ ප්‍රතිඵල අපි සීලීක පිළිසලා සමාජයේ මුළු පරිසරය ඇති කරගෙන ඉකේ සමගියක් ඇති කරන නරස්තු කරනවා කියන එක හරිම අභියෝගශීලීයක්. හරිම වෙනස් වෙන සුළුයක්. ඒ නිසා ඒකදී අපි සම්පූර්ණ සාමාන්‍ය බුද්ධිය වෙන පොළවර්ධනය කරගන්න ආරක්ෂා කරගන්න. සාර්ථක කරගන්න නැත්නම් එකතු වෙන එකතු වෙන ධර්ම ලාහකට ගෙම්බෙට වගේ පිළමයි. එවකට නොපෙනීමේදී නොපෙනී යාම සඳහා අවශ්‍ය කරන කාර්යයන් තමයි මේ බොජ්ජාංගල සඳහා කරන්නා වූ අවධානයෙන් දක්වන්නා වූ මේ උපේක්ෂා. මේ උපේක්ෂා කරන අඥාන උපේක්ෂාවක් නෙවෙයි. වැඩි කමල කම්මැලි කමල අධික කරවන්නේ එකක් නෙවෙයි. ඔබේ ධර්ම දැකලා මේ විලාල් කරන්නේ එකම දේ මෙන්න මේකට වෙන්න දෙන එකයි කියලා දැනගන්න ඕනේ. අඥාන උපේක්ෂාව මොහොතේ ඒ කියන්නේ කම්මැලි වෙන්නේ කියන කතාව. සමනලේ මේ කරනවා කතාවේ මෙතන තියෙන කලින් ගත්ත සතියේ පටන් එක දිගටම ඇති වුණා වූ තරසුනා ක්‍රමයෙන් ඒ යෝග අවශ්‍යය ප්‍රේක්ෂාවට කරනවා මේක තමයි සාමාන්‍ය කියන්නේ විපස්සනා ඥාන පරම්පරාවේ අවධානයේ දක්වන සංකාර උපේක්ෂා ඥාන සියලු සංස්කාරයන්ගේ උපේක්ෂා කරනකොට ඒක අතුවා හොඳටම පිළිගන්නවා මේ හිත මේ සංඛාරයන් විශේෂ ලක්ෂණ හිතේ කාන්තව හදන්නාගේ හිත දෙකයි කියන තේරුම් ගන්න අවස්ථාවක්. තාම සෝවාන් වෙලක් නැහැ. තාම ඊගාගෙන අනුරෝධ පෝත්‍රෝ ඥානවල කියලා නේ. කවුද උපේක්ෂාවට ආකාරයට තේරෙනවා. මේක මේ තරමින් අපට පුරුදු වෙන්න පුළුවන් නම් හදන්නාගේ වක්ෂීයක් කරනකොට කොහොමද පුරුදු වෙන්නේ? කොහොමද ඒක අපන්න කොහොමද කරන්නේ කියලා දැනගන්න පුළුවන් මොහොත හිත විශාල ලක්ෂණ විශාල කප්ටි විශාල ගුණ රාශියක් හයිතු පහළ වෙන පටන් ගන්නවා ඒකයි මේ සමත උපේක්ෂාවේ විපස්සනා උපේක්ෂාවේ ප්‍රතිවිරුද්ධ මේ තුලින් තමයි යෝගාවචරය අනිවාර්යම වෙන තැනකට නොගොසින් මාර්ග ප්‍රතිපදාට වැඩේ තීසා කල්පනා කර ගන්න ඕනේ තම තමන්ගේ ජීවිතවල මේ භාවනා කරන කරන බණ අහන්න අහන්න සම්පත් වෙන විමුක්තිගත වෙන නිදහසක් වෙනවා නම් එහෙනම් භාවනාව සරසෝ කුකුස් සැක කලම චන්ද්‍ර ගති වැඩි වෙනවා නම් එහෙනම් දැනගන්න මොකක් හරි ඒක තාම නොමේදී ගති කියන මොනද ගති කියන එන්නේ එන්නේ එන්නේ විමුක්ති රසය වැඩි වීම තමයි විමුක්තිශා වැඩෙන ගතිය උපේක්ෂාව කියන වාස්තුකුල අෂ්ටෝක ධර්මයේ කම්පා වෙන ගතිය එනිසා අපි කලබලකාරයෝ ඒ වගේම කුලකුණාරයෝ දකින්නකොට අනුකම්පාවෙන් අපි ඒගොල්ලන්ගේ පැහැදිලි කරලා පුළුවන් තමයි උපේක්ෂක කරකි සලසුනාගටි දිනු කවමෙන් පිළිසාරය කරමින් ඇතුළතින් පහළ වෙන උපේක්ෂාව බොහෝ වේලා ආනිරපත් කරන සුන්දර පාඨාණයන් ඉන්නේ සත්‍යාවක් පරිහාරයක් ආහාරයක් යාලෝ විද්‍යාව දාගන්න දරගන්න ඉතින් ඔක කවදාකවත් බෑ කියන සීමාවක් කරගන්න අපුතුන් පාඩ කාරණා අපුතුන් පාඩ කාරණා නම් කියන නාමර කැලේ කඩාරන තුන වගේ තාක්ෂණයේ පහළ වෙලා නැහැ මොළු හොයන කියලා අනිනේ. නමුත් අපි අදින බුද්ධෝත්පාද කාලෙක ඒ වගේම අපි ඉස්සර කරන මේ ථේරවාදී අනන්ත අප්‍රමාණ මේ වගේ ඒවා කොච්චර තිබුණත් තම තමන්ගේ කාරණා ඉෂ්ට කරගෙන ඒ උපේක්ෂාව ඇති කරන මාර්ගඵලලාභී තමයි ඉඳලා තියෙනවා. අපිටත් මේ කටයුතු කරන්න යන වෙලාවදී ඉතිරිය දැනගත යුතු මේකයි. ඒ නිසා පුළුවන් තරම් ඥානවන්ත උපේක්ෂාව ඒ කියන්නේ විපස්සනා උපේක්ෂාව පාර කරගත්තොත් ඒකම මාර්ග ඥාන පරිණත වෙනා වූ මේ මාර්ග උපේක්ෂාවම රාහිතක මඩ දක්වන. ඒ සාමේ වල භාවනා කරනවා, අනාහාර, ධර්ම සාකච්ඡා කරනවා, මේ සියලු මාර්ග වලින් අත්කර ගන්නා වූ මේ කුසල ඒ පොච්චංග උපේක්ෂාව සාක්ෂාත් කරගෙන නැත්නම් ඒක සාක්ෂාත් කර ගැනීමට සියලු දිනාරම ශක්තිය ධෛර්ය බලය වඩපත් වේවා. යම් කෙනෙක් මේ පොච්චංග උපේක්ෂාව සාක්ෂාත් කරලා මාර්ගඵල ලබලා තිබුණා සීතා මාර්ග ඥානයේ නැවතත් ඕක ආයෙත් අවුල් කරගන්න. සරතරම ගොරෝසු නෑ මාර්ගය පාරවෙලා තොත් බලාපොරොත්තු නැති තරම් ඉම්පෙක්ෂා පටපඩ කරගන්න. මට කරගන්න. ඉතින් නැති වෙනවා. එතකොට මේ චක්‍ර හතරදෙනෙක් කරකින්නේ තමයි මේ සෝවාන් කතාකාමී අනාගාමී කියන පදවල ලැබෙන්නේ වනි කවිතල ලැබෙන්නේ නෙමෙයි. නමුත් පළවෙනි එක තමයි ඉතාමත් දුෂ්කර. ඒනෝ ඉතාම විචිත්‍රයි. භාවිතයෙන් තමයි ධර්මයේ අපේ ජීවිතයේ ජීවිත පූජාවෙන් කටයුතු කරන කෙනාට ඒ විචිත්තතාවය දැකගෙන යනවා නම් පවණ සම්මතනාතික සුගත කුලේ. ඒ හිනාදී මේ ගමනේ කීකතිය අපිට දැක්කා. එමෙන්න තමයි ආකාර පච්චාකාර වෙනස් පරිදික කියලා හරි. ප්‍රතිපලය තමයි ඉතන ඉතන ප්‍රශ්නයක් කරන වෙලාවදී උපේක්ෂාවෙන් පුරාගන්නේ. ඒ නිසා දැනට නම් තමන් සාක්ෂාත් කරගෙන ජීවනයේ වැඩි යොවටම පෝෂණය ලැබෙන කාලයට තමන්ගේ සත්‍යය කරු සත්‍යා ගැනීම ඇතිව උපේක්ෂාව තවතව ජීවපව කර ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත ධර්ම දේශනාවෙන් ඉන්නත් කරන්න බලාපොරොත්තු වෙනවා. සිය දිනාටම එරුවන් සරණ වේවා, දරසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව.